එහෙනම් එච්චරයි නේද බුද්ධික මහත්තයා ප්‍රශ්න තියෙන්නේ එතන? එහෙමයි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ දුරකථන අංකයත් අපේ chat එකට යොමු කරා. අවසරයි. රංජනී මහත්මියට තව ප්‍රශ්නයක් අහන්න තියද? එසේමයි ස්වාමීන් වහන්සේ. අවසරයි. මගේ ප්‍රශ්නේ විදර්ශනා භාවනාව ගැන ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. නාම රූප විදර්ශනාවෙන් පස්සේ නාම විදර්ශනාවට යනකොට මම මේ ධර්ම දේශනාවලදීත් අහලා තියෙනවා කියනවා එක සිතකින් පස්සේ ඊළඟ සිත බලන්න ඊළඟ සිත එහෙම සිතක් එච්චර ඉක්මනට චිත්තක්ෂණයකක් විතරක් නම් තියෙන්නේ එහෙම සිතකින් පස්සේ ඊළඟ සිත බලන්න ඊළඟ සිත බලන්න කියන එකේ ඒක ටිකක් මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒකයි මගේ ප්‍රශ්නේ. මෙහෙමයි දැන් අපි භාවනාව කරන්න ඕන අපට දැනෙන මට්ටමේ ඉඳලානේ. දැන් අපි හිතමු හුස්ම කොහොම වැටුණා වුණත් අපි හුස්ම ගැන අවධානය යොමු කරන්නේ අපට දැනෙන ස්වરૂපේ ඉඳලා. ඒ වගේ සිත් කොච්චර පහළ වුණත් අපට දැනෙන සිත ගැනයි අපි මෙනෙහි කරන්නේ. දැන් චිත්තානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ දහසේ ආකාරයකින් විතරනේ දක්වලා තියෙන්නේ. ඉතින් දැන් ඔය සිත් 16 විතරද පහළ වෙන්නේ. ඉතින් තව ඕන තරම් සිත් පහළ වෙනවා. නමුත් ඒ පහළ වෙන ඔක්කොම අපට දැනෙන්නේ දැන් භවාංග සිත් එහෙම ඇති උනායි කියලා අපට කොහොමවත් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ දැනෙන්නේ නැති ඒවා අපට විදර්ශනාවට යොදා ගන්න බෑ. ඒ නිසා දැනෙන එක අරමුණු කරන්න. ඒක ගැන දැනගන්න උත්සාහ කරන්න. රාගසිතක් ඇති වුණා නම් රාගසිතක් ඇති වුණා කියලා ඒක ඇති වුණේ කොහොමද කියලා විමසන්න. ද්වේෂසිතක් ඇති වුණා නම් ඒක අන්නේ විදිහටයි එක සිතකට පස්සේ එකක් කියලා කියන්නේ එහෙමයි. එහෙම නැතුව සිත් ඇති වෙන අනුපිළිවෙලින් අපට මෙනෙහි කරන්න අපි කාටවත් පුළුවන් කමක් නැහැ. ඉතින් මේ මොහොතේ ඇතිවෙච්ච මොකක් හරි සිතක් ගැන ඊළඟ ඊළඟ සිතෙන් එහෙම බලනවා කියන එක. ඔව්. ඔව් ඒ කියන්නේ දැන් අපිට ඒ ඇති වෙන සිතෙන්ම ඒ සිත බලන්න බෑනේ දැන් රාගසිතක් ඇති වුණොත් රාගසිත කියන්නේ අකුසල් සිතක්නේ ඒකේ සිහිය නැහැනේ අකුසල් සිතේ සිහිය පිහිටන්නේ නැහැ සිහිය මතුවෙනකොට ඒක සති සම්පජාඤ්ඤයෙන් යුක්ත කුසල් සිතක් ඒතර කුසල් සිත මතුවෙනකොට රාගසිත නැහැ ඉතින් හැමතිස්සෙම අපිට ඉක්ම යන සිත තමයි ඊළඟ සිතෙන් බලන්න තියෙන්නේ වෙන බලන්න ක්‍රමයක් නැහැ ඒක සංතති වශයෙන් ඇති වෙන හින්දා ඉස්සල්ලා සිත. ඉතින් ඒක ගොඩාක් සිත් ගියන් පස්සේ තමයි ඒක නැති වෙනකම් වගේ සිත අපි හිතමු පැය භාගයකට පස්සේ නම් මට මෙහෙම සිතක් ඇති වුණා කියලා දැනෙන්නේ. ඉතින් එතකොට ඒ ගැන හොයලා බලනවා රෙන්න වෙන මොකද්ද කරන්න පුළුවන් ඊට පස්සේ ඒක පුහුණු කරද්දි පුහුණු කරද්දි තමයි ටික ටික කාලය අඩු වෙලා සනකින් සනකින් දැනෙන්න ගන්න. ඒක මුලින්ම කරන්න බෑ. ඉතින් මුලින් දැනෙන විදිහට පුහුණු කරන්න ඕනේ. තේරුණා ස්වාමීන් වහන්සේ තේරුණා. තේරුවන් සරණයි. හොඳයි තේරුවන් සරණයි.